ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අප මේ ඇත මේ දක්වා වන්නාගෙන පැමිණෙන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම පිළිබඳ විස්තරයක්. එයින් කායානුපස්සන සතිපට්ඨාන භාවනාවේ පළමුවෙන්ම දක්වා ඇති ආනාපාන සති සමාධි භාවනාවයි අප විස්තර කොට ගිය වාරයේදී නෙම කළේ. සමතේ දිනන ආකාරයෙන් ආනාපාන සති සමාධි භාවනාව දිනු කරන හැටි සමත විදර්ශනා දෙකම එකවර වැඩෙන වශයෙන් ඒ භාවනාව කළේතු ආකාරයේ එලෙසින්ම සමතයක් වශයෙන් දිනු කරගත් ආනාපාන සති සමාධිය විදර්ශනාවට නගන ආකාරයේ මුලින් ඉඳලම සමත විදර්ශනා දෙකම හෝ විදර්ශනා භාවනාව පමණක් වැඩෙන ආකාරයෙන් ඒ ආනාපාන සති සමාධි භාවනාව ප්‍රගුණ කළ යුතු අයුරු යන කරුණු ගැන මේ ඇයට මේ දක්වාපු කරුණ ඉදිරිපත් කරලා තියෙනවා. සතර සතිපට්ඨාන භාවනාව නිසිපරිදි කිරීමට පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් තිබීම ඉතාමත්ම අවශ්‍ය වන නිසා ඒ පංචස්කන්ධය ගැන විස්තර දැක්වෙන සූත්‍ර මාලාවකුත් අපි පවත්වාගෙන යනවා. අද මේ ඇතේ ආනාපාන නෑ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ඉරියාපත පබ්බේ ගැන දැක්වෙන භාවනා ක්‍රමය කියලා දීමටයි අදහස් කරන්නේ. බුදුජානන් වහන්සේ මේ සූත්‍රයේ දක්වනවා කොනච්චපරම් වික්ඛවේ වික්ඛෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමේති පජානාති සිතෝ වා සිතෝ මේති පජානාති නිසින්නෝ නිසින්නෝ මේති පජානාති සයනෝ වා සයනෝ මේති පජානාති යථා යථා වාපායෝ පනස්ස පනිතෝ හොතේ තථා තථානම් පජානාති කියලා ඒ ඉරියාපත පබ්බතය විස්තර කරන අයුරු බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනා ඒ සති සතිපට්ඨාන සූත්‍රයේ ලක්ෂණ. ඒ කෙටි අදහස නම් බුද්ධ ශාස්ත්‍රයේ වික්ෂක් නැත්නම් යෝගාවචරයේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති යන විට යන බව දැනගන්නවා දැනගන්නවා සිතෝ වා සිතෝ මේති පජානාති සිතගෙන සිටින විට සිතගෙන සිටින එකක් දැනගන්නවා නිසින්නවා වා නිසින්නවා මේති පජානාති හිඳගෙන සිටින විට ඒ බව දැනගන්නවා ඊළඟට සයනෝ සයනෝ මේති පජානාති නිදාගෙන සිටින විට ඒ නිදාගෙන සිටින ආකාරය දැනගන්නවා යත යත කායෝ පනස්සපන හේතෝති යම් යම් ආකාරයකින් මේ කය තිබෙනවා නම් තථා තථානම් පජානාති ඒ තිබෙන තිබෙන ආකාරයෙන් මේ කය දැනගන්න. මේකයි ඒ දක්වන ලද පාඩේ කෙටි අදහස. එතකොට මෙතන ඉරියාපත පබ්බතේ කියලා මේක විස්තර කරන්නේ ඉරියව් හතරක් පැවැත්වීම පිළිබඳ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයෙන් භාවනා කළ යුතු ආකාරයෙන් ඉන්දෙක් වෙන්නේ. අප ඒ ඉරියව් හතරෙන් එක ඉරියව්වක් විස්තර කළාට පසු මේ ඇට හැකියාව තිබෙනවා ඒ අනුසාරයෙන් අනිත් ඉරියව් ගැන ඒ අවබෝධය පතුරවා දැන ගැනීමට. අප ප්‍රකාශ කිරීමට අද අදහස් කරන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමේති පජානාති යන විට යන බව දැනගන්නවා කියන කාරණාවලලා විස්තරයක්. අනිත් කරුණු එතකොට මේ ඇට ඒ අනුසාරයෙන් සිතා ගන්නට පුළුවන්කම තිබෙනවා. ගච්ඡන්තෝ අගච්ඡාමේති පජානාති යන විට යන බව දැනගන්නවා කියන කාරණාව සාමාන්‍යයෙන් කිසිම නුවණක් නැති මෝඩ පුද්ගලයෙකුට වුවත් දත හැකි කරුණක්. මම යනවා නැත්නම් යන බව දැනගැනීම. මේ ආකාරයෙන් දැනගැනීමක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විසින් එත එලෙසින් අපට උගන්වා පෙන්වමු කර වදාරන්නේ. යන විට යන පුද්ගලයෙක් ඇත යාම යන පුද්ගලයෙක් නැත එහෙත් ගමනක් ක්‍රියා ක්‍රියාවලියක් ඇත කියන බව දතේ කියනවා. මෙතන හේතුඵල ක්‍රියාවලියක් ඇතිවීම නැතිවීම පමණයි සිදුවන්නේ කියන එකක් දැනගන්නට ඕන. නාම රූප දෙකක ඇති ඇති නැති නැති යාමහල වෙන මෙතන කිසිම වෙන ධර්මයක් නැහැ කියන අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. මේ ඇති වෙන ඇති වෙන නාම රූප ස්වභාවයක් පාසා වෙනස් වෙන නිසා අනිත්‍යයට යන බව එසේ අනිත්‍යයට යන නාම රූප ධර්ම ඒ ඒ ස්නේහයෙන් නිරුද්ධ වී යන බවත් අප විසින් ගත යුතු වෙනවා එසේ මේ ස්නේහක් ස්නේහක් පාසා මේ නාම රූප නිරුද්ධ වී යාම තුළින් ඒ දර්ශනය හරියට යමෙකුට අවබෝධ වීම තුළින් අවබෝධයක් ලබා ගන්නට හැකියකම ලැබෙනවා මේ සත්‍යයක් නැත ආත්මයක් නැත මම කියලා කෙනෙක් පුද්ගලයෙක් කියලා කෙනෙක් නැති කියන අවබෝධය ඒතනින් ඇති කරගැනීමට හැකියාව ලැබෙනවා. එම නිසා ඒ ආකාරයෙන් අපේ සක්මන් භාවනාව වෙන භාවනාවක නේරුව ඒ තුළින්ම කෙනෙකුට නිර්වාණ ධාතුවත් සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා වෙනත් භාවනා ක්‍රමයක් ප්‍රගුණ කළේ නැතිවත්. එතකොට මේ යන්න මිත්‍ය යන්න බව දැනගන්නවා කියන කාරණාවේ සාන්නාව තුළින් අප දතයුතු කරුණු ටික ඉතා කෙටියෙන් මේ අප පෙන්වන්න කළේ. මේ පිළිබඳව යම් කිසි ගමනක් යන විට හෝ යම් කිසි ක්‍රියාවලියක් කරන විට පරමාර්ථ වශයෙන් තමාගේ පංචස්කන්ධ ලෝකයේ තුල සිදුවන්නේ කොමක්ද කියන ධර්මතාවය අවබෝධ කර ගැනීමට ඒ පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් තිබීම අවශ්‍ය වෙනවා. එම නිසා ওই පොත්පත්වල දක්වා තිබෙන අදහස් දෙකක් අද අපි ඉදිරිපත් කරනවා. ඒදී ඔය මේ පොත්වල දක්වා තිබෙන යමෙක් ගමන් කරන විට චිත්තට අනුව චිත්ත ක්‍රිය වායෝ ධාතුව කියා එකක් ඇති වෙනාය. ඒ චිත්ත ක්‍රිය වායෝ ධාතුවට අනුව අපගේ අංගපස්කන්ධ ශරීරයේ කොටස් පාද අත්ආදී ඒ කොටස් චලනය වෙනවා. ඒ තුලින් ගමනේ ගමනය ගමනය නැමැති ක්‍රියාව සිදු වෙනවා කියලා ගමන් කිරීම නැමැති ක්‍රියාව සිදුවන බව පෙන්වන්න කරලා තිබෙනවා. මෙහි යම් කිසි සත්‍යතාවයක් නැතත් සම්පූර්ණ වශයෙන්ම මෙහි සත්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ සර්ව සම්පූර්ණ වශයෙන් මේක සත්‍ය නෙවෙයි. අපේ යමක් කරන්නට අදහස් කළාට පසුව ඒ ඒ පිටට අනුකූලව වායෝ ධාතුවක් මෙතෙදෙන බව සහ ඒ වායෝ ධාතුව තුළින් ශරීරයේ අංගපසංග ක්‍රියාත්මක වෙන බවයි එයින් දැක්කේ එසේ වුවත් අපගේ ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය යථාපරිදි සිදුවන්නේ නැත්නම් ඒ චිත්තක්‍රියේ වායෝ ධාතුව ඇතිවවත් අපට අංගපසංග ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මා දන්නවා ওই මොලේ ඔපරේෂන් වැනි දේවල් වලට බඳුන් වුණු රෝගීන් ඒ ඔපරේෂන් කළ පැත්තේ මොළයේ පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ අංගපසංග අතපය ආදී සලවන්නට ඔහුට හැකි ඔවුන්ට හැකියාවක් ලැබෙන අවස්ථා. ගැන මා දැකලා තියෙනවා අත්දැකලා තියෙනවා. ඒ ඇයට අවශ්‍යකම තියෙන අතපයක් වසවන්නට ඒ චිත්තක්‍රිය වායෝ ධාතුවේ අවශ්‍යතාවය නිසා ඒ සිත නිසා ඇති වෙනවා. ඇතිවත් අර ස්නායු පද්ධතිය නිස්පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ ඒ අත හෝ ඒ පාදයේ හෝ සරවන්නට. මේ පැත්තේ අනුව මෙයාට තේරෙන්නට ඕන මේ ස්නායු පද්ධතියේ ක්‍රියාවේ ක්‍රියාත්මක භාවයක් ඉතාමත්ම අවශ්‍ය වෙන අංගපසංග එහාට මෙහාට සැලවීම සඳහා. ඊට අමතරව ඒ අප සැලවීමට අදහස් කරනු ලබන අංගපසංග කරා රුධිර සංසරණය නිසි පරිදි සිදුවන්නට ඕනේ. මේ අය වාඩි වෙලා බොහෝ වෙලා හිට හිටියාට පස්සේ අතපය හැම හිරිවැටි ගියොත් ඒ වෙලාවෙම නැගිටලා ඇවිදින්නට උත්සාහ කළත් නැගිට ඇවිදින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව ඒ ශරීරයේ පාද කොටස් කරා නිසි පරිදි සෝදින සංස්කරණය සිදු වෙන්නේ නැති නිසා. එම නිසා ඒ අංගපසංග ක්‍රියාත්මක වීමට සෝදින සංස්කරණයක් අවශ්‍යයි. ඊට අමතරව ඔක්සිජන් වායුවත් ඒ අංගපස්සල ක්‍රියාත්මක කරන කොටස කරා ගමන් කරන්නට ඕන. එසේ නැතුව මේ චිත්ත ක්‍රියේ වායෝ ධාතුව පමණක් ඇති වූ පමණින් අපට කිසිම ක්‍රියාවලියක් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කරුණ අපි දත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ ඉරියාපත පබ්බිතේ විස්තර කරන විට ප්‍රකාශ කරනවා සමුදය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති කියලා. ගච්ඡන්තෝ අගච්ඡාමි චපජානාති යන විට යන බව දැනගන්නවා ඒ යනකොට ඒ යෑම සිදුවීමේ සමුදය සමුදය ධම්මානුපස්සී වාකායකින් මෙරටි ඒ යෑම යෑම නැමැති ක්‍රියාව සිදුවීමට හේතු වන හේතු ටික ඒ සමුදයක් දතේ ස්වභාව බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා තිබෙනවා එමෙන්නයි මේ සමුදය අප විසින් දත යුතු වන්නේ එතකොට අපගේ ස්නායු පද්ධතිය තුළ ශරීරය තුළ පවත්නා වූ ස්නායු පද්ධතියේ විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන ස්නායු ස්නායු පෙරවල් තියෙනවා. ශ්‍රේණිකීය වශයෙන් ක්‍රියාත්මක ක්‍රියාත්මක වන ස්නායු පද්ධතියක් තියෙනවා. ඒක අමතරව අප එක්තරක් නියෝගයක් කළාට පස්සේ නේ ඒ කියන්නේ සුඛේශිතවට පස්ව ඒ ඒ නැවත ඒක නතර කරන්නට සිතන තාක් කල්ම ශ්‍රේණිකීය වශයෙන් අඛණ්ඩව අඛණ්ඩ ලෙස ක්‍රියාත්මක වන ස්නායු පද්ධතියකුත් අපගේ ශරීරය තුළ පාසයක්. අප දැන් ගමනක් සාමාන්‍ය විදිහට යන විට ඉස්සෙල්ලම ගමන යන්නට ඕනේ කියලා සිතුවා ආවට පස්සෙ දිගටම ඒ සංකීර්ණ වශයෙන් ක්‍රියාත්මක වන ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වන නිසා අපට දිගටම ගමන් කරන්නට පුළුවන් වෙනවා ඒකෙහි කිසිම අවධානයක් යොමු නොකොට හෝ ගමන් කරන විට නොයෙක් දේවල් සිත සිතා ගමන් කරන ගැන ගමන් කිරීම ගැන කිසිම අවබෝධයක් ඇති කරගන්නේ නැතුව ගන්නට පුළුවන් අර ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය නිසා. මෙම නිසාම යම් කෙනෙක් ධ්‍යානයකට සමවැදෙන්නට පුළුවන් ශක්තියක් ඇති කරගෙන සිටිනවා නම් ඒ ධ්‍යානයෙන් වත් ධ්‍යානයට සමවැදී සිටීමෙන් වත් සක්මන් කරන්නට පුළුවන් ගමන් කරන්නට පුළුවන්. යම් කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන ඵල සමාධියට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ ඵල සමවතේ සිටින්න ගමන් කරන්නටත් පුළුවන්කම තිබෙනවා. අර ස්වයංක්‍රීය වශයෙන් ක්‍රියාත්මක වන ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය තුළින් ඒක සිදුවනවා. මේක පොත්වල දක්වා ඇති සම්ප්‍රදායික අදහස් වලට පටහැන් කාරණාවක් අපි මේ ප්‍රකාශ කළේ සත්‍යතාවය ප්‍රායෝගික වශයෙන් අත්දැකලා කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඒ ස්වයංක්‍රීය වශයෙන් ක්‍රියාත්මක ස්නායු පද්ධතිය තුළින් සිදුවන ගමන නැමැති ක්‍රියාව දෙස අප අවධානය යොමුකොට මේ ගච්ඡන්තෝ වා ගච්ඡාමේති පජානාතේ කියන එක හරියට අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා අප අවබෝධයක් ඇතුවම සතියෙන් යුතුවම සමාධියෙන් යුතුවම සක්මන් භාවනාවට නියැලෙන්නට ඕනේ. අන්නේ සති සමාධිය සහ ඒ සඳහාම යොදන ලද අවධාරණයේ ඇති අවධානයේ ඇති ක්‍රියාවලියක් වලින් පමණක් අපට හැකියකම ලැබෙන බුදුජානන් වහන්සේ මේ පෙන්වන් කළ ගච්ඡන්තෝ ගච්ඡාමි තේ පජානාති යන විට යන බව දැනගන්නේ කියන කාරණාව පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම. එම නිසා මේ අද මේ පින්වත් අයට අප කලින් කෙරෙහි කියලා දීලා තියෙන සක්මන් භාවනා කරන ආකාරය, සතර සතිපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයට ඊට අමතර තව අඩියක් දෙකක් පියවර දෙකක් ඉදිරියට තබන්නට කියන්නේ. ඒ ඒ දැනට අනුගමනය කරන ක්‍රියාපිළිවෙලට තවත් දෙයක් එකතු කර ගන්නට ඕන. පළමුවෙන් සක්මන් භාවනා කරන විට කවරෙක්වත් විනාඩි කිහිපයක් පමණක්වත් අද වශයෙන් වම් දකුණ වම් දකුණ වම් දකුණ කියලා වම් කකුල තබන විට වම් කියා දකුණ කකුලක තබන විට දකුණ කියා සක්මන් කිරීම සුදුසුයි. එය ටික වේලාවක් කොට ඊට පස්සෙ සිත එකඟ වූාට පස්සේ අත්පාදයේ ඔසවනේට ඔසවනවා දින් තබන විට තබනවා කිය ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කිය සිතමින් සක්මන් කරන්නට පුළුවන්. ඒකත් දිනු කරගත්තාට පස්සේ අප මේ ඇයට කියවා උත්සවන විට උත්සවනවා පාදයේ ගෙනෙන විට ගෙනෙනවා සබන විට සබනවා කියලා සිහිපත් කරමින් සක්මන් කරන්න තියෙනවා ඒකත් පුරුදු වුණාට පස්සෙ ඒ කියන්නේ සිත වෙන අරමුණු කරා නොගොස් විනාඩි 15ක් විතර පමණ කාලයක්වත් එලෙසින් සක්මන් කරන්නට හැකියාව ලැබුණාට පසුව එකේසවීමක් තුළ ඔසවන ඔසවන ඔසවන කියලා කීපවරක් හිතන්නටත් එක ගෙන යාමක් තුළ ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා ඒ ගෙන යාම පාදයේ ඉදිරියට ගෙන යාම නිමවන තෙක් සිතන්නට සබන විට සබනවා සබනවා සබනවා කියලා ඒතදීම නිමවන තෙක්ම සිතන්නටත් අප මේ ඇයිට කියා දී තිබෙනවා. අද ඒ භාවනා ඒ අධිරාම් එකක් එකක් ප්‍රගුණ කරලා ඊට පස්ව ඔසවන්න හිතෙනවා ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා සක්මන් කරන්නේ. පාදයේ ඉදිරියට ගෙනියන්න විට ගෙනියන්නද හිතෙනවා කියලා ඒ හිතලා ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා පාදයේ ඉදිරියට ගෙනියන්න. සබන්නට හිතෙනවා කියලා හිතලා සබනවා සබනවා සබනවා සබනවා කියලා පාදයේ දෙම සබන්න. මෙලෙසින් සක්මන් කරන විට මේ ඇයට අවබෝධයක් ඇති වෙනවා මේ ඔසවන්න ඕනේ ඉස්සක් පහළ වුණේ නැත්නම් පාදයේ එසවෙන්නේ නැති බව. ගෙන යන්නට සිතක් පහළ වුණේ නැත්නම් පාදයේ ඉදිරියට යැවෙන්නේ නැති බව. පහළට තබන්නට ඕනෑ කියන සිත ඇති වූයේ නැත්නම් පාදයේ පහළට ගමන් නොකරන බව. මේ ගැන අවබෝධයක් ඇති වෙනවා. සත්‍යස්ස වශයෙන් සමාහට. මේ අවබෝධය ඇති වුණාට පස්සෙ පාදයේ ඔසවන විට ඔසවනවා ඔසවනවා ඔසවනවා හිතෙනවා ඔසවනවා ඔසවනවා කියලා සිහිපත් කරලා මදක් ඔසවන නතර කරනවා. ඒ කියන්නේ විතර සම්පූර්ණයෙන්ම ඔසවන්නම කරන්නේ නැතු. නැවත ඔසවන්නේ හිතනවා කියන සිතිවිල්ල ඇති වෙන තෙක්ම ඒ කකුල එතනම තියෙනවා. ඔසවන්නේ හිතනවා කියනකොට ඉදිරිය ඔස වෙනවා. ගෙනියන එකත් මෙලෙස ඉදිරියට ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා හිතලා ඉතින් මඳ දොරක් ගෙනියා ගෙන ගියාට පස්සෙ නතර කරනවා. නැවත ගෙන යන්න ඕනේ කියන සිතක් ඇති උනේ නැත්නම් ඒ පාදේ ඉදිරියට යවෙන්නේ නැහැ. ඒ විදිහට දෙතුන් වාරයක් මේ නවත නවතා පාදයේ උදිරියට ගෙන යන්නට ඔසවන්නට, සබන්නට ප්‍රගුණ කරන්නට ඕන. එසේ ප්‍රගුණ කරන විට ඊට පැහැදිලිවම Taman අවබෝධයක් ඇති වෙනවා. ගිනියන්නේ ගෙන යාමට හිතක් පහළ වුණ නිසාම පාදයේ ඉදිරියට යැදෙන්නේ. සැබීමට හිතක් පහළ වූ නිසාමයි පාදයේ පහළට තබන්නට හැකියකම ලැබෙන්නේ. එසවන් නිපාදයේ ඒ සඳහා සිටින්නක් ඇතිවු නිසා කියලා. මේ සමුදේ ධම්මාන පස්සේවා කායස්මේ විහෙරති කියන කාරණාවන් පායෝග වශයෙන් අපි අත්දකින්න ක්‍රමයක් අපි මේ දෙන්නම් කරන්නේ. එතකොට ඒ ආකාරයෙන් ඒ සමුදේ තරමද්දරට හෝ දකිනේ සක්මන් භාවනාවේ නියැලෙන විට සමහර යෝගාවචරයෙන්ද පමණක් හැම දිනාටම නෙවෙයි සමාධිය දියුණුව සතිය ඉතාමත් හොඳින් වැඩි ඇති සමහර යෝගාවචරයින්ට පමණක් අවබෝධයක් ඇති වෙනවා මේ පාදයේ ඔසවන විට වායෝ ධාතුවක් ඉහළට ඉහළට ක්‍රියාත්මක වන බව. ඒක දැනෙනවා ඒක අවබෝධය. ඉදිරියට ගෙනියන විට ඒ වායෝ ධාතුවක් තුළින් මේ ශරීරයේ පාදයේ ඉදිරියට තල් වෙන ආකාරය දැනගන්නට හැකියකම ලැබෙනවා. පහතට තබන විටත් ශරීරයේ ඒ පහතට ලැබීමේ පාදය වායුව ධාතු වායෝ ධාතුවක් මගින් පහළට සල්ලු කරන ස්වરૂපය සමන්තම පැහැදිලිවම අත්දකින්නට පුළුවන්කම ලැබෙන හැම දිනකටම නෙවෙයි. සමාධිය දියුණු නැත්නම් සතිය දියුණු නැත්නම් ප්‍රඥාවත් වැඩි නැත්නම් මානය කියන කාරණාව අවබෝධ කරගන්නට අපහසු වෙයි. මෙන්න මේ විදිහට කටයුතු කරන විට සමාහට තේනවා මේ අවබෝධය ඇති වුවත් නැති වුවත් සමාට අවබෝධයක් ඇති වෙනවා පාදයේ ඔසවන විට තිබුණු පාදයේ බර ස්වરૂපේ නෙවෙයි ගෙන යන විට ගෙන යන විට ඒ පාදයේ බර අඩු වෙනවා. තබනවා කියන විට තවත් පාදයේ බර අඩු වෙනවා. මේ ඔසවන විට පාදයේ බර වැඩි වශයෙන් තේරෙන්නේ ඒ ඔසවන විට සිය පඨවි ධාතු අධික රූප කලාප සමාගයේ පාදයේ තුල ඇති ඇති නිසා ගෙන යන විට ඒක ලිහිල්වන්නේ නැත්නම් මේ බර අඩුවේ යන්නේ සහැල්ලු භාවයකට පත්වන්නේ ඒදී වායෝ ධාතු අධික රූප කලාප පහළ වෙන නිසා තබන විට පහළට තබන විට පාදේ බර වැඩි වෙනවා. ඒ බර වැඩිවන්නේ තබන විට පඨවි ධාතු අධික රූප කලාප පහළ වෙන නිසා. මේක අපි අත්දකින අවබෝධයෙන් සත්‍යස්ත්‍රයට වටහා ගැනීම තුළින් මේදී ඒ தත්ත්වයේ අත්දකින විට පාදයේ ඔසවනවා ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා ඒ ඔසවනකොට බර වැඩි වෙන ආකාරය තමයි අත්දකින ඉදිරියට ගෙනියනවා ගෙනියනවා කියලා ගෙනියලා මගක් ගෙනියලා නතර කරනවා නතර කරන විටම පාදයේ බර වැඩි වෙනවා අනෙක් එකක් ඉදිරියට ගෙනියනවා ගෙනියනවා කියලා ගෙනියනකොට පාදයේ බර අඩු වෙනවා. නතර කරන විටම පාදයේ බර වැඩි වෙනවා. මේ ආකාරයෙන් කඩකඩ ඒ කියන්නේ අඛණ්ඩ ලෙස නෙවෙයි කැඩි කැඩි යන ආකාරයෙන් පාදයේ එසවීම සහ ගෙන යාම කරන්නේ මේ අවස්. මේ භාවනාව ප්‍රබණ කරන විට. පාදයේ තබන විටත් ටිකක් දුරක් පහළට තබන විට සමහරට තේරෙනවා පාදයේ බර වැඩි වෙන ආකාරය ටිකක් ඉදිරියට තල්ලු කරලා බලනවා එතකොට පාදයේ බර අඩු වෙනවා තව ටිකක් ඉහළට ඔසවා බලන මේ විදිහට ක්‍රියාත්මක කරන විදිහේ සාමත්ම පැහැදිලි අවබෝධයක් ඇති වෙනවා මේ රූප කලාප නිරන්තරයෙන් එක ආකාරයෙන් පවතින ධර්ම නෙවෙයි ගමන් කරන විට පාදයේ ඔසවනකට තිබෙන රූප කලාප ගෙන යන විට නැහැ ගෙන යන විට තිබෙන රූප කලාප තබන විට නැහැ ඒකයි මේ වෙනස්කම සිදුවන්නේ කියන අවබෝධය ඇති මෙන්න මේ විදිහට අවබෝධයක් ඇති වුණාට පස්සෙ ඒ ගච්ඡන්තෝ ගච්ඡාමේති ප්‍රධානාතේ කියන தත්ත්වය හරියට අවබෝධ කර ගැනීම සඳහා මෙතෙක් කියලා අවධානය යොමු කළේ ඔසවන ගෙන යන සබන පාදයේ කෙරෙහි උවත් අවධානය යොමු කළ යුතු වෙනවා පාදයේ ඔසවන විට සබාගෙන සිටින පාදයේ දෙක. ඒ කියන්නේ ඔසවන පාදයට නෙවෙයි අවධානය යොමු කරන්නේ. අවශ්‍ය නම් අත තියලා කලවා මත බලන්නටත් පුළුවන්. මේ පාදයේ ඔසවනවා ඔසවන පාදයට අවධානය යොමු නොකොට නතර වී ඇති පාදයේ කෙරෙහි අවධානය යොමු කරනවා. එහෙම කරන විට Tamanට තේරෙනවා අත තබාගත්තත් වැටෙනවා ඒ පාදයේ ඔසවනකොට නතර වෙ තිබෙන පාදයේ පවා ඒකේ තිබෙන රූප කොටස් පවා ඉහළට ඉහළට කැඩෙන බව. ඊට පස්ව සමාගයේ උදර කොටසට අත තබා ගත්තාට පස්ව අවබෝධයක් ඇති කර ගන්නට හැකියාව ලැබෙනවා. පාදයේ ඔසවනකොට උදර කොටස ඔක්කොම ඉහළට ඉහළට බිලි බිලි යන හැටි යන බව. එලෙසින්ම පපු පෙදෙසට බෙල්ලට හිසට අත තබා හෝ අත නොතබා හෝ අත තබන්නේ අරමුණ ප්‍රකට කර ගැනීමට අරමුණ ප්‍රකට වෙනවා නම් අත තැබීම අවශ්‍ය නැහැ. අත තබා හෝ අත නොතබා හෝ භාවනා කරන විට පැහැදිලිවම සමානිතම අවබෝධයක් ඇති වෙනවා. පාදයේ ඔසවනකොට මුළු ශරීරයේම රූප කොටස් ඉහළට එසෙනවා කියලා. පාදේ පමණක් නෙවෙයි. පාදයේ ඉදිරියට ගෙනියන විට තමයි තේරෙනවා මුළු ශරීරයේම රූප කොටස් ඉදිරියට පල් වෙනවා. අපේ තන්නේ පාදේ විතරක් සල් වෙනයි කියලා. නෑ ශරීරයේ තියෙන සෑම රූප කොටසම ඉදිරියට සල් වෙනවා කියලා කියල යනවා. සිත දක්වාම පාදයේසුද. ඒකට තබන විට පහළට පහළ රූප කලාප බින්දන ආකාරය තේරුම් ගන්නට පුළුවන් වෙනවා. මුළු සිරුරම මෙලෙසින් සෑම ස්නේහ පාසාන සමාගයේ සිතට අනුකූලව කටයුතු කරන ආකාරයට අනුබද්ධිතව රූප කලාප වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒ කියන්නේ තමන් ඔසවන්න හිතනවා ඔසවන විට ඒ සිත පහළ කරන ඔසවන විට තිබෙන රූප කලාප නැති වී යනවා, ගෙන යනවා කියන එක. ගෙන යන රූප විට තිබෙන රූප කලාප පහකට තබනවා කියන එකත් නැති වී යනවා. මේ අවබෝධය ඇති වෙන විට සමාතුල පැහැදිලිම සත්‍යක්ෂමාව අධ්‍යක්ෂණය ලැබීම තුළින් අවබෝධයක් ඇති වෙනවා මේ රූපකලාප සෑම ස්නයක් පාසාම අනිත්‍ය කියන ධර්ම නේද? නිරන්තරයෙන්ම වෙනස් වෙන විරූප විපරිණාමයකට පත් වෙන ධර්ම නේද? මේවා නිත්‍ය ධර්ම නොවේ නේද කියන ඒ අවබෝධය. මෙසේ ඒ අවබෝධය ඇති වූාට පසුව දැන් මුළු ශරීරයේම රූපකලාප සමාගයේ සක්මන් භාවනාවට අනුව වෙනස් වෙන ආකාරය දකින්නට පුළුවන්. ඊට පසුව ඒ දකින සිත් හැඩ ඒ කියන්නේ ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා හිතපු සිත් පෙළ ගෙනෙනවා ගෙනෙනවා ගෙනෙනවා කියන විට නැති වෙනවා. තබනවා තබනවා තබනවා කියලා සිහිපත් කරන විට අර ඉදිරියට ගෙනෙනවා ගෙනෙනවා කියලා සිත් පෙළක් නැති වෙනවා. මේ නාම ධර්මයන්ගේ අනිත්‍යතාවයත් මේ මේ අවස්ථාවේදී අවබෝධ කරගන්නට මේ නාම ධර්මයට ඊළඟට අවධානය යොමු කරන්න ඕන. මෙසේ ඒ ඔසවනවා ඔසවනවා ඔසවනවා කියනකොට ඒ නාම ධම්ම සරම්පරාව ගෙන යනවා ගෙන යනවා කියන එක නැති වෙනවා එලෙසින්ම ගෙන යනවා ගෙන යනවා කියපු ඒ චිත්තල සබනවා සබනවා කියනකොට නැති යනවා මේ සත්‍යය අවබෝධයලා ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටුණාට පස්සෙ පමණක් ඔසවන විස ඔසවනවා ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා සිහිපත් කරන සෑම සිතක්ම ඒ ඔසවනවා කියපු සෑම සිතක්ම එතනම එතනම එතනම වෙනස් වෙයි බිලි බිලි යන ආකාරය දකින ඔසවනවා ඔසවනවා ඔසවනවා පළවෙනි සිතෙල්ල නැති වුණා දෙවෙනි සිතෙල්ල නැති වුණා තුන්වෙනි සිතෙල්ල නැති වුණා මේ ආදි වශයෙන් එක එක සෑම සිතවිල්ලක්ම ඇති වූ විකසම නැති වී නැති යන ආකාරය දැක දැකා දැන් භාවනා කරන්නට පුළුවන්කම ලැබෙනවා. කලින් රූපස්කන්ධේ නිරන්තරයෙන් වෙනස් වන ආකාරයක්. දැන් මෙලෙසින් මේ රූපස්කන්ධේ දක්නු ලබන නාමස්කන්ධේ නිරන්තරයෙන් වෙනස් වන ආකාරය දැක දැකා භාවනාවය සක්මන් භාවනාව කරන්න. මෙහෙම කරන විට සමහර යෝගාවචරයන්ට මේ ඇඟේ තියෙන සියලුම රූප කලාප කෝටි ප්‍රකෝටි ගණන් රූප කලාප සෑම ස්තනයක් දානෙම බිඳි බිඳි යන ආකාරය අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. හරියට දූලි ගොඩක් වගේ මේ ශරීර කූඩු. ඉතාම සෙවම් සෙවම් රූප කලාප වලින් නිර්මිත වෙලා ඒ සෑම එකම බිඳි බිඳි බිඳි බිඳි යනවා. ඉත උසවනකට තිබුණු රූප කලාප ඔක්කොම බිඳෙනවා ඉදිරියට ගෙනියනකොට ඉදිරියට තිබුණ ගෙනියනමට තිබුණ රූප කලාප ඔක්කොම පහළට තබනවා ඉත නැති වී යනවා මේ தත්ත්වයේ අද්දක දකා භාවනා කරනවා නම් ඒ වගේම මේ දකින්න ලබන සිතේ අනිත්‍යතාවය දැක දකා භාවනා කරනවා නම් මේදී ඔහුට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්නට හැකියාව ලැබෙනවා මේ ස්නේහයේ පැවති මේ නාම ධර්ම සහ රූප ධර්ම ඊළඟ ස්නේහ වෙන විට දෙවි දෙවි සියවිස්සේවි යනවා නේද? නිරුද්ධ වී යනවා නේද? ඊට එහා ස්නේහ වෙන විට වෙනත් නාම ධර්ම වෙනත් රූප ධර්ම නේද පවතින්නේ? මේ අවබෝධය ඇති වෙන විට සමාට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා මේ ශරීර කූඩුව තුළ මේ නාමස්කන්ධය තුළ ආත්මයක් වශයෙන් මම කියලා කෙනෙක් කොන් සිටිනවා කියලා ගන්නට කිසිම ධර්මයක් ශේෂ වන්නේ නැහැ නේද කියන බව. ඒ කියන්නේ දැන් මේ ස්නේ පවතින නාම ධර්ම ස්තූප ධර්ම මේ ස්නේම නිරුද්ධ වී යනවනම් ඊළඟ ස්නේට පත්වන විට ඇතිවන්නේ අලුත් නාම ධර්ම සහ රූප ධර්ම නම් ඊළඟ ස්නේ වෙන විට ඇතිවන්නේ තවත් අලුත් නාම රූප පරම්පරාවක් නම් මේ ක්‍රියාවලිය තුළ කිසිම ධර්මයක් මම කියා හෝ ආත්මයක් කියා ගණීමට හේත වන්නේ නැහැ නේද කියන අවබෝධය ඇති වෙනවා. මෙන්න මේ අවබෝධය ඇති වෙනාට පසුව සමහර යෝගාවචරයෙන්ද මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම නොපෙනී යන්නට පුළුවන් සක්මන් භාවනා කරන අත කාලය තුළදී. සමහර කෙනෙකුට හැකියකම ලැබෙනා මෙහිදී සමාගයේ සිතට අනුකූල ශරීරයේ ඕනෑම කොටසක් නොපෙනී සක්මන් කරන්න. ඒ කියන්නේ හිතෙන් උඩ කොටස පමණක් හිතට නොඇති සම්පූර්ණයෙන් හිත සබ්බ්‍යපාසයක් ලෙස දැනෙමින් කවන්ද රූපයක් ලෙසින් සක්මන් කරන්නට පුළුවන්. නැත්නම් ශරීරයේ පාදයෙන් ඉහළ කොටස සම්පූර්ණයෙන්ම ශරීරයේ නොපෙනී ඒක ශූන්‍ය තත්ත්වයකට පත් කරගෙන පාදයේ පමණක් ගමන් කරන ආකාරය දක්මින් භාවනාවේ නියැලෙන්නටත් පුළුවන්. නැත්නම් පාදවල සම්පූර්ණයෙන්ම සිතට නොඇති ශූන්‍යතාවයට පත් කරගන්නේ ශරීරයේ උඩ කොටස පමණ දස්සනේ වන ආකාරයෙන් සක්මන් කරන්නට හැකියකම ලැබෙනවා. මේවා මේ භාවනාවෙන් කරගන්නට පුළුවන් එක එක ක්‍රීඩාවන්. භාවනාවෙන් කරන්නට පුළුවන් ක්‍රීඩා රාශියක් තියෙනවා මේකත් එවැනි ක්‍රීඩාවක් වශයෙන් මම දකිනවා. එතකොට පැහැදිලිවම අපි දකිනවා මේ නාමයන්ගේ සහ මේ රූපයන්ගේ ස්නේහයක් ස්නේහයක් පාසා ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම හැර මෙතන වෙන කිසිම ධර්මයක් නැහැ නේද කියන බව. මෙන්න මේ අවබෝධය අපට ඉතාමත්ම අවශ්‍යයි ගච්ඡන්තෝවා ගච්ඡාමේති පජානාති. මේ යන විට යන බව දැනව ගන්නවා. කවුද යන්නේ? ඊට පැහැදිලිවම තමාට තේරෙනවා මම යනවා මම යනවා කියලා අපි මෙතෙක් කල් සිතාගෙන හිටියට මේකේ මම කියලා කෙනෙක් නැහැ. මගේ ගමන කියලා ක්‍රියාවලියක් නැහැ. රූප කලාප එතන මෙතන මෙතනම බිඳ බිඳ යනවා. ඒ වගේම ඒ දක්නා සිටවිලි ටිකත් එතන මෙතනම නැති නැති යනවා. මේ தත්ත්වය හැර මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හැර මෙතන වෙනම වෙන කිසිම ධර්මතාවයක් ක්‍රියාවලියක් නැහැ. මේ අවබෝධය අත්දකින්නට පුළුවන්. ඊට අමතරව තමාට පැහැදිලිවම අත්දකින්නට හැකියාව ලැබෙනවා හේතුඵල දෙකක් මෙතන ක්‍රියාත්මක වන්නේ කියලා. අපි ගමන් කිරීමට නැත්නම් සම්මන් භාවනා කිරීමට පටන් ගන්නා විට පාදේ ඔසවන්නට හිතෙන නිසාම පාදේ එසෙනවා. ගෙන යන්නට ඕනෑ කියලා සිතන නිසාම පාදේ දෙයට ගෙන යනවා. පබන්නට ඕනේ කියන සිතමිල්ලක් සමග මේ සිත නිසා මේ හේතුව නිසාම පාදයේ පහළට ගමන් කරනවා. මේ වාට අර මා කලින් කියපු ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය සුද්ධිත සංස්කරණයත් ඒ වගේම ඔක්සිජන් වායුවේ මේ වායු සම්මිශ්‍රණය වීමත් ඊට අමතරව අර සිතෙන් නිබන් චිත්ත ක්‍රියා වායෝ දහතේ ක්‍රියාවලියක් තියෙන ඒ සමුදේ ධර්ම ඔක්කොම අපට දකින්නට පුළුවන් වෙනවා සමුදේ ධර්මානුපස්සී වාසයස්මින් විරදී මේ සත්‍යයෙන් අත්දකින්න විට දැන් පංචස්කන්ධයේම අනිත්‍යතාවය කෙනෙකුට අවබෝධ කරන්නට හැකියාව ලැබෙනවා මේ සක්මන් භාවනාව කරන කාලය තුළදී. රූපස්කන්ධය මෙලෙසින් වෙනස් වෙනීම නිසා රූපස්කන්ධයේ අනිත්‍යතාවය ඒ අවස්ථාවේදී පහළවන යම් කිසි ඔසවනවා පාදයේ පටවේ ධාතු ආදී සංඥා ඇති වෙනවා නම් ඒ සංඥා ස්කන්ධයේ අනිත්‍යතාවය ඒ ගමන් කරන විට සංගම් භාවනා කරන විට විට විශේෂයෙන්ම ඔය පසුවකිය අධිවරයන් භාවනාවට නගන විට කය සැහැල්ලු භාවයට පත් වෙලා ඉතා ආස්වාන්ත නියුණු ස්වභාවයක් දත් අත්දකින්නට පුළුවන් වෙනවා එහිදී සිටේ ඇති වෙන වේදනා ස්කන්ධය ඒ වේදනා ස්කන්ධයේ අනිත්‍යතාවය ඒවා දැනෙන විඥාන ස්කන්ධය සහ ඒකේ අනිත්‍යතාවය එලෙසින්ම ඊට අනුබද්ධ වශයෙන් ඇති වෙන තමාගේ චිත්ත සංස්කාර ධර්මයන් සහ ධර්මයන්ගේ අනිත්‍යතාවයත් අවබෝධ වෙමින් පංචස්කන්ධයම නිරන්තරයෙන් වෙනස් වේ වෙනස් වේ යන ආකාරයේ මේ සක්මන් භාවනාව තුළින් එලෙසින් කෙනෙකුට අත්දකින්නට හැකියාව ලැබෙනවා. අන්න ඒ අත්දැකීම තුළින් මා අර කලින් කිය වාසේ යම් කෙනෙකුට මුළු කයම සම්පූර්ණයෙන් හිස් භාවයට පත් කරමින් භාවනාව කරන්නට පුළුවන් නම් මුළු සිරුරම සිතට නොඇටි යනවා නම් එතකොට ඒ ශූන්‍යතාවයේ අත්දැකීම යමෙක් භවනා කරන්නට සමත් වූහොත් ඔහුට මුළු කයම සම්පූර්ණයෙන්ම සිතට නොඇති සක්මන් කිරීමේ හැකියාවක් වූහොත් කය කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකොට ඒ අවස්ථාවේ පවතින දැනීම් මාත්‍රයේ දෙකට පමණක් අවධානය යොමු කරමින් භාවනාවේ නියදෙනවා. හරියට කලවර කිසියක් නැති සන්දකාර ස්ථානයකදී යම් දෙයක් ඈතට ඈතට ඈතට ගෙනියනවා නම් අන්න එලෙසින් මේදී අවබෝධයක් ඇති වෙන තමාගේ නාමස්කන්ධය ඉදිරියට ඉදිරියට ඉදිරියට යන බව. ඒ අර මුලින් මුලින් ඇති වූ නාමස්කන්ධ ධර්මයන් එතනම එතනම නැති නැති යන ආකාරයේ දකින්නට මේ අවස්ථාවේදී හැකියාව ලැබුණොත් අන්නේ මේ සියලුම නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකීමෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙනවා. ගච්ඡන්තෝ ආගච්ඡාමේති පජානාති යන විට යන බව දැනගන්නා ඒ දැනගැනීම කුමක්ද මෙතන ගමන් කිරීමක් තිබෙනවා ගමන් කරන පුද්ගලයෙක් නැහැ මෙතන හේතුඵල දෙකක් තිබෙනවා එක අපි අධ්‍යක්ෂා මේ හේතුඵල දෙකේ ක්‍රියාවලිය වෙන වෙන ධර්මතාවයක් මෙහි නැහැ මෙතන තියෙන නාම රූප ධර්මතා දෙකක් ඒ නාමස්කන්ධයන්ගේ සහ රූපස්කන්ධයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාම හැර මෙහි අන්තිසාවක් නැහැ තවත් කෙනෙකුට අවශ්‍ය නම් තවත් එහාට මේ පංචස්කන්ධයක ඇතිවීම පැවැත්ම නැතිවීම හැර එහි අන්තිම ධර්මතාවයක් නැහැ. ඒකත් අමතරව මේ සෑම පංචස්කන්ධ ධර්මයක්ම නැත්නම් මේ නාම රූප ධර්මයක්ම සෑම ශ්‍රේණියක් ගානේ වෙනස් වෙයි වෙනස් වෙයි යන නිසා අනිත්‍යයට පත්වන නිසා මේ තුල කිසිම සත්‍යයක් කියලා ගන්නට දෙයක් නැහැ ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ මම කියලා කෙනෙක් ගන්නට දෙයක් නැහැ මෙතෙක් කල අප මේ ධම්මේ නොදැන මුලා වුණා කියන සමාගයේ අවිද්‍යාව ඒ ඒ දැනුම් මට්ටම් ඒ ඒ සමාධි ප්‍රඥා මට්ටම් අනුව අවබෝධ පන්න අවබෝධ වෙනවා මෙන්න මේ தත්ත්වය අවබෝධ වෙනවා නම් ගච්ඡන්තෝ ගච්ඡාමේති පජානාති යන විට යන බව දැනගන්නවා යන කෙනෙක් නැහැ යාමේ ක්‍රියාවලියක් තිබෙනවා. හේතුඵල දෙකක් තිබෙනවා. නාම රූප ධර්මතාව පරම්පරාවක් ඇති ඇති නැති නැති යන උපමනයි. මේ தත්ත්වය අවබෝධ වුණාට පස්සේ සම්මා ක්‍රියාත්මක කරන සෑම කායික ක්‍රියාවක් තුළදීම සිදුවන්නේ මෙයමයි කියන අවබෝධයට දැස ගන්නට හැකියකම ලැබෙනවා. ඊට පස්ව ඒ අවබෝධය සමාගයේ පරිබාහිර වූ අන්‍ය සත්‍යයන්ට විහිදුවනවා. ඒ කියන්නේ සමාගයේ කය යම්සේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වනවාද අන්න එලෙසින්ම ඒ ආකාරයෙන්ම බාහිර සත්‍යංගේ ශරීරය ක්‍රියාත්මක වෙනවා කියන අවබෝධය ඇති කර ගන්නවා. අන්න එවිට ඉති අජ්ජත් සංවාකායේ කායන පස්සේ විහෙරති බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. තමාගේ කය අනුව බලමින් වාසය කළා වෙනවා. අන් අයගේ කය අනුව බලමින් වාසය කළා වෙනවා. සමුදය දැකීම නිසා සමුදය ධර්මාන පස්සේවා ආකාශයෙන් විහෙරති කියන කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට උන්වහන්සේ සූත්‍රයේදී ප්‍රකාශ කරන අනිශ්චිතෝච විහෙරති නිශ්චිත භාවයෙන් ඈත් වෙලා වාසය කරනවා කියලා. අනිශ්චිත කියන්නේ සංහා දිට්ඨි මාන වෙනි ඒ ධර්මතාවයන්ගෙන් සිට ඈත් වෙගෙන මම කියලා කෙනෙක් සිටිනවා කියන සිටින් නිදහස් වෙලා අනිශ්චිත භාවයට නිදහස් භාවයට පත් වෙලා ඒකේ නිශ්චිත වෙලා ඇසුරු ඒකේ ඒකේම ඇලිලා බැඳිලා ඇසුරු කරගෙන සිටින සත්‍යයක් නෙවෙයි. එවැනි අවබෝධයක් ඒ යෝගාවචරයට දකින්නට පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ලද ඒ සතර සතිපට්ඨාන භාවනාවේ ඉරියාපතපබ්බේ මේ අනුව අපට ක්‍රියාත්මක කරලා අත්දකින්නට පුළුවන් මේ ආකාරයෙන්ම මේ හිතා ගන්නට පුළුවන් වෙන්න ඕන හිතෝ වාචිතෝ මේති පජානාති නිසින්නෝ වානිසින්නෝ මේති පජානාති සානෝ වාසානෝ මේති පජානාති කියන කොටස. සිටින විට සිටින බව, හිඳින විට හිඳින බව, නිදන විට නිදන බව. ඒ වගේම කය යම් ආකාරයකින් පවත්වාගෙන යනවා නම් ඒ පවත්වාගෙන යන ආකාරය දැක ගන්නට පුළුවන් වෙනවා කොහොමද දකින්නේ? දැන් ඉඳගෙන සිටිනවා නම් හරියට මේ මැටි පිළිමයක් තිබ්බාසේ තමාගේ ශරීර කෝඩෝ ඒ පැත්තක පවතිනවා. ඒ ශරීර කෝඩේ පවතින අර සක්මන් භාවනාවේදී අත්දකින ලද මේ පංචස්කන්ධේ රූපස්කන්ධේ ඇති මේ රූප කොටවල් ඇති වී ඇති නැති නැති වී යන්නාසේ මේ වාඩි වී සිටින මේ රූපස්කන්ධේ රූප කොටවල පඨවි ආදී ධාතු කොටස් සෑම ස්නේහක් ගානෙම වෙනස් වෙවි වෙනස් වෙවි යනවා අනිත්‍ය නිරෝධයටපත් වෙනවා ඊට අමතරව සමාජයේ සිටිවිල්ල පරම්පරාවක් තිබෙනවා. ඒ සිටිවිලි පරම්පරාවත් ඇති වෙය තියෙන නැති නැති යන නාම රූප දෙකක් මෙතන පවතිනවා. වාඩිලා භාවනා කළත් වාඩිලා කවුට කාටවත් ඊර්ෂ්‍යා කරලා හිටියත් දැන දැන හිටියත් කොයි දේ කර කර හිටියත් සිදුවන ක්‍රියාවලිය කොහයි. එතකොට හිතගෙන සිටින විටත් එලෙසයි. නිදාගෙන සිටින විට මේ අයට පුළුවන් නම් තේරුම් ගන්නට සමාගයේ ශරීරයේ මලමිණියක් කියලා. මලමිණිය පැත්තකට දාලා තිබුණාට පසු ඒක සැලෙන්නේවත් මොනවත් නැතුව ඒකේ පාඩිය ඔහේ පවතිනාස්සේ. නිදාගෙන සිටින මේ සිරුරක් ඔහේ ඒකේ පාඩිය පවතිනවා. ඒකේ තිබෙන රූප කලාප නිරන්තරයෙන් වෙනස් වෙනස් වෙනවා. ඊට අමතරව නාම ධර්ම ටිකක් සමාගයේ සිට තුළ ඇති ඇති නැති නැති යන මෙච්චරයි මේ පංචස්කන්ධයේ පවතින්නේ මෙච්චරයි මේකේ යථා තත්ත්වය. මෙන්න මේ අවබෝධය අපට ඇති කරගන්නට හැකියාව ලැබුණොත් මේ රූපස්කන්ධය සහ නාමස්කන්ධයේ ප්‍රත්‍යක්ම තමයි ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යය. ඒ නාම රූප දෙක පැවැත්වීම සඳහා යම් කිසි සමුදයක් තිබුණා නම් ඒක තමයි සමුදය සත්‍යය. මේ සමුදය සත්‍යයත් නා දුක්ඛ සත්‍යයත් අවබෝධ කරවමින් අපි අනුගමනය කරන ලබන මේ අධ්‍යක්ෂණ මාලාව තමයි මාර්ග සත්‍යය. ඒ සත්‍යය තුනේ ප්‍රගුණ භාවයේ තුලින් අපිට අර කලින් කියපු ආකාරයෙන් නාම රූප නිරෝධයන් අත්දකින්නට පුළුවන් නම් ඒක තමයි නිරෝධ සත්‍යය කියලා සතරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳවත් අවබෝධයක් දක්ෂ යෝගාචරයෙකුට ඇති වෙනා ප්‍රඥා සම්පන්න යෝගාචරයෙකුට ඇති වෙනවා. මෙන්න මේ විදිහට මේ සතර සතිපට්ඨානයේ ඉරියාපත පබ්බතය මේ අය ප්‍රගුණ කරන්නට ඕන, පුහුණු කරන්නට ඕන. එසේ කියන තුලින් එක පාඩට මේක කරන්නත් පුළුවන් කියලා මේ අය කල්පනා කරන්නට එපා. එක ටික ටික ටික අනුපුබ්බගාමී විදිහට ටිකෙන් ටික සමාධිය සතිය ප්‍රඥාව දිනු කරගත යුතු වන්නේ. මේ කියපු ධර්ම එක පාඩට මේ අයට අත්දකින්නට නැහැ කොනහට පස්සේ අපෝ මේ ධර්ම වැඩක් නැති දේවල් මේවා අත්දකින්නට බෑ කියලා අත්හරින්නටත් එපා. අද නැති වුණාට සමහරට හිත හැදවන්නට පුළුවන් නැත්නම් ලබන මාසේ නැත්නම් ලබන අවුරුද්දේ හැදවන්නට පුළුවන්. අපි අපේ අතේ ඇඟිල්ලක් එක 30000ක් හරවනක මුළු ඇඟේම කෝප කලාප බිනෙනවා ඒ පැත්තට. ඇස් පිල්ලම් ගහන විට ඇහැ එහි ඇස් දිහාට පහළට ගමන් කරන විට මුළු ඇඟේම රූප කලාප පහළට බිනෙනවා. ඇස් දිහාට උඩට ගමන් කරන විට මුළු ඇඟේම රූප කලාප ඉහළට බිනෙනවා. වමට ඇඟිල්ල පොඩ්ඩක් කරනකොට මුළු ඇඟම වම පැත්තට කරකිනවා. කෙස් ගහක් වන්න දකුණු පැත්තට ඇඟිල්ල කරකවනකොට මුළු ඇඟම ඒ පැත්තට ගමන් කරනවා. ඒ පැත්තේ ඒ ඒ විදිහට රූප කලාප විඳිනවා. මේවා අත්දකින්න කෙනෙකුට පමණ ඒවා අත්දකින්නට පුළුවන් කෙනෙකුට පමණ මා කියපු ආකාරයෙන්ම සක්මන් භාවනාව තුළදීම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට හැකියාව ලැබෙනවා. මොකද සතිය දියුණු වෙන්නේ නිසා, සමාධිය දියුණු වෙන්නේ නිසා, ප්‍රඥාව දියුණු වෙන්නේ නිසා. එනිසා මේ පින්වත් අය මේ කියපු ආකාරයෙන් අද මූලික භාවනාවේ නියලන අතරතුරදීම සක්මන් භාවනාව කරන්නට ඕන වෙනදා සේම සක්මන් කරන විට අද තවත් අධියක් ඒ කියපු ආකාරයෙන් එකතු කරගෙන තව ටිකක් ඉදිරියට යන්නට උත්සාහ ගන්න මේ උත්සාහය තුළින් මේ සතරවතිපත්තාන භාවනාවන් ප්‍රගුණ කිරීම තුළින් මේ ඒකායන මාර්ගයේ ගමන් කිරීම තුළින් මේ ඇයට වහවහාම නිවන සංසියමට වාසනාව සත්‍ය උදා වේවායි කියන අපි මේ කෙටි අනුශාසනාව මෙතන නිම කරන්නම් ඔබ සෑම දිනාටම නිවාසකමත්පත් වේවා දැන් පොර පොට්ටිගේම සඳහා පහසෙන් වාදිනවා දැන් කල්පනා කරන්න දේවමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රවණක් ගන්න රැසිදුව විදුවා වැඩ සිටිනවා මහා කරුණා සමාපත්තිය නැගී සිටියාක් නැහැ අරහත් ඵල චේතෝමිතියෙන් නැගී සිටියාක් නැහැ නිරෝධ සමාපත්තිය නැගී සිටියාක් නැහැ අස්ස සමාපත්තිය නැගී සිටියාක් නැහැ ඒකානික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවමාන වැඩ සිටිනා ඒ ජීවමාන සම්මා සම්බුද්ධ රත්නයේ මම নমස්කාර කරන්නේ මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාරය. ඒ බුදුරජාණන් වහන්සේට තමාගේ ජීවිතය පූජා කරන්න මාගේ මේ ජීවිතයේ සබ්බ ප්‍රකාරයෙන්ම සම්මා සම්බුද්ධ රත්නයට පූජා කරන්නේ පූජා කරන්නේ පූජා කරන්නේ පූජා වේවා. අදිස්ථානයක් කරන්න මේ ජීවිත පූජාමය කුසලානි සංස බලයෙන් මාගේ භාවනාවට යම් පරිබෝධක ධර්මයක් නම් මේවා නැති නීගොත් මහා බ්‍රහ්මාගේ භාවනාවට සප්පාය කරෝ හිත කරෝ ධර්මයන් තම තවත් දියුනේ මේ භාවනාව තුළින් අදාදන මට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේවා දැන් තේරුවන් සමාකන්න මාගේ කායික වචන යන තුන්දෙනෙන් අපේ සංසාරයේ පටන් මේ මොහොත දක්වා සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සිදු උපමා වැඩිවලට මම සමාව අයදෙනේ මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාවන සේක්වා මෙලෙසින්ම පසේ බුදුරජාණන් වහන්සේලාට සිදු වූ සියලුම පමා වැඩි වලටත් මම සමාව ආයතනෙන් සමාන සේක්වා ඒ සද්ධම්ම රත්නයේ මාගේ කයසිත වචනේ යන තුන්දරෙන් යම් වදවස් සිදෙනා ඒ වැඩි සියල්ලටම මම සමාව අයදිනේ මට සමාවන සේක්වා අස්කාර්ය පුජ සංඝ රත්නයේ මාගේ කයසිත වචනේ යන තුන්දරෙන් යම් වදවස් සිදෙනා ඒකද මම සමාව අයදිනේ මට සමාවන සේක්වා මෙලෙසින්ම නිවන් දුක කවර කොටෝ කවර ආරේකටෝ යම් බද්දක් වෙනනම් ඒකද මන සමාව අයදිනේ. හොඳයි දැන් බුදුගුණ ආදී ඒ පාට අපි කියන පිටියෙන් ඒවා සම්මාදිමත් සිටින් යුතුව ඒ සඳහාම මානසිකාරයේ යෙදෙන්නේ අවධානය යොමු කරමින් ශීපත් කරන්න. ඕ භගවා ඉතිතේ අරහං සෝ භගවා ඉතිසේ සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිසේ විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිසේ සුභතෝ සෝ භගවා ඉතිසේ ලෝකවිදෝ සෝ භගවා ඉතිපි අනුදතරෝ පුරිස ධම්මසාරතේ සෝ භගවා ඉතිපි සත්තා දේව මනසානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිති භගවා අරහං වදනම් සාමේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද අරහත්නම් වනසේක සාමේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු කෙලෙසන් නැසූ බැවින්ද අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දස සංයෝජන ධර්මයන්තය කළ බැවින්ද අරහත් නම් වනසේක ගච්ඡාමි ධාම්මයවතං මහන්ස ඔබ වහන්සේ සංසාර චක්‍රයේ අවින්ද්‍යා ආදී අරයන් සඳෝ බැරඳ අරහත් නම් වෙනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු ආමස ප්‍රතිපන්නති පෝජාවන්ත සුදුසු වූ බෙන්ද අරහත් නම් වෙනසේක අරහං අරහං අරහං දැන් අසුබ කොටස් සමාගයේ ශරීරයේ ඇති අසුබ කොටස් දැසට අවධානය යොමු කරන්නේ අත්තේසිමත්ථං කායේකේසා මෙන ශරීරේ කෙසනම් ඕං අසුභ කොටසක් නැත අත්තේසිමත්ථං කායේ ලෝමා මෙන ශරීරේ ලොම්නම් ඕ අසුභ කොටසක් නැත ติอิมัสมิงคายนักขานิมสรีรีนิยนัมมูงสุเบปุตสักเตอัตถิอิมัสมิงคายดันตานิมสรีรีดัตนัมมูงสุเบปุตสักเตนิมสรีรี අසෝචිනං මෝ අසෝබ කොටසක් නැත නපසන ආහාර හේවත් වමනය නම් මෝ අසෝබ කොටසක් නැත මෝත්‍රාණං මෝ අසෝබ කොටසක් නැත කෙලනම් මෝ සතුනම් මෝ දහාදිය නම් මෝ අසුබ කොටස් නැත මෙම ශරීරය දින කීපයන් සෝදානා පවිත්‍රන ප්‍රේනම් මෙයින් ගලන්නා වූ පිටවන්නා වූ උතුරන්නා වූ අසෝචි මෝත්‍රා කෙලසෙන් සතුදහාදිය ආදී නිසා මෙය පරම දුර්ගන්ධ පිළිකුල් ස්වરૂපයකට පත්වන්නේය මෙම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණාසන්න භාවනා සමාධිය මරණේ ඒකාන්ත වශයෙන් සිදුවන ජීවිතය අනිත්‍යයි මරණය එකයි සමාධිය මළමනේ සමා ඉදිරියේ සබ හැටි ආකාරය දෙස දැන සිටින් බලන්න. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මෝ උපජ්ජිත්වා නිරුඤ්ජන්ති තේ සංලෝප සමාසුඛෝ නිමිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි මෙම ජීවිතය සනයක් සනයක් පාසාම කයෙන් කයම දවසින් දවසම සතියෙන් සතිය මසින් මසන වසරින් වසරම මරණය කරා ලංවන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මෙම ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු හතරෙන් නිර්මිත වී ඇතිදෙන එම ධාතු සමතාවය විෂමතාවයකට පත් වීම තුළින්ද මරණය සිදුවන්නේය මෙමදී හිතය සීත උෂ්ණ දෙක මත රඳා පවතින බැවින් සීතෝෂ්ණ දෙකේ විෂමතාවය තින්ද මරණයට පත්වන්නේය මෙම ජීවිතය ආහාර පාන මත රඳා පවතිනක් බැවින් ආහාර පාන නොලැබීමෙන්ද විසවේ නින්ද මරණයට පත්වන්නේය නම ශරීරය ආස්වාස ප්‍රාස්වාස උස්ම රැල්ලක් මත සඳා පවතින බැවින් ආස්වාස ප්‍රාස්වාස සංදී යාමෙන්ද අතුලත ගත් ආස්වාස තාස්වාසන ප්‍රසිතීමෙන්ද ආස්වාස කළාට පසුව නැතු නැවත ආස්වාස නොපෙරසිතීමෙන්ද මරණයට පත්වන්නේ උස්ම රැල්ලක් මත රඳා පවත්නා වූ මේ ජීවිතය නිසරුය නිසං ඵලය අනිසංසය මරණයෙන් නැති යන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මේ මරණයට පත් වූාට පසු සියලුම දේවල් අත්හැර දාලා ළඟට සිදු වුණා. තමා අනුන් කරන සෑම දෙයක්ම දෝ දරුවන් සහෝදර සහෝදරයන් නැද හිත මිත්‍රයන්. ඊට කලින් ගේද ආදී ජනතාවක් වස්තුන් ඇද්ද සියල්ලම අතහැර දා යන්නට සිදු වෙනවා කිසිම විකල්පයක් ඊට නැහැ. එනිසා ඒ අතහැරීම දැන් සිදු කරන්න අද මේ භවනා කරන කාල පරිච්ඡේදය තුළ ඒ කිසිම බැඳීමක් දැන් ඇති කරගන්නේ නැතුව ඒ සියල්ලම සිතින් අත්හැර සිත නිදහස් කරගන්න. ඒ බැඳීම් සියල්ලම අතහැර ගමු. දැන් මෛත්‍රී භාවනාව අද මුළු දවස පුරාම මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදීම කිසිම හේතුවකට කවරෙක් මට බැන්නක් දැසුවක් කවර වද්දක් කළත් කිසිම ආකාරයෙන් මා තරහටක් ඇති කරගන්නේ නැහැ කියන කරේ අදිස්ථානයක් දැන් සිත තුළ ඇති කරගන්න. කවරකටවත් කයෙන්වත් වචනයෙන්වත් සිතෙන්වත් මා අද මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී කිසිම වරදක් කරන්නේ නැහැ කියලා සිතේ නැහැ කියන සිතේ විලක් දැන් ඇති කරගන්නවා. මාව කැපුවත් මාව මරණයට පත් කරත් අද දවස පුරා මා සිටින්නේ නැහැ තරහ ගන්නේ නැහැ අවංකවම අධිෂ්ඨානයක් ඊට පස්සේ අද භාවනා කරන කාලය තුළදී තරහ සිතක් පැමිණි විදසම ඒ සිහිපත් කරන්න තරහ සිතක් තරහ සිතක් තරහ සිතක් කියලා ඒකෙන් සිත මඳවාගෙන භාවනාවේ නේදෙන්නේ ඒ තරහ වීම නිසා යම් තාක් දුක් ඇති වෙන්නේ නැතිනම් ඒ තරහ නොවීමෙන් ඒ සියලුම දුක් නැති වී යන නිසා තරහ නොවීමෙන් සැපතක් ලැබෙනවා. අවංකවම දැන් සිහිපත් කරන්න. මම තරහ නොවේමි සුවපත් වෙමි. මම තරහ නොවේමි සුවපත් වෙමි. මම තරහ නොවේමි සුවපත් වෙමි. මනතරහ නොවේමි සුල්පද්මි මනතරහ නොවේමි සුල්පද්මි මනතරහ නොවේමි සුල්පද්මි මනතරහ නොවේමි සුල්පද්මි මාසේන මාගේ දිමාපිය සහෝදර සහෝදරයන් ආදී හිතවත් සියලු සත්වයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ මන්ද හත් සියලු සත්වයෝද තරහනු විත්වා සුවපත් වෙත්වා තරහනු විත්වා සුවපත් වෙත්වා තරහනු විත්වා සුවපත් වෙත්වා මාතේන මාගේ වෛරී සියලු සංවයෝද සරණ වෙත්වා සුපත් වෙත්වා සරහ නොවෙත්වා සුපත් වෙත්වා සරහ නොවෙත්වා සුපත් වෙත්වා සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් දිගටම භාවනා කරනවා